ඊළඟට හොම්පින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඉන්ද්‍රයන්ට අලසකමක් දැනේ. ඒ ඉන්ද්‍රයන්ගේ යථා ස්වභාවය. ඔව් ඉන්ද්‍රයන් කියලා කියන්නේ චක්කුසෝත ගාන જીවහා කාය මන කියන ඒවා නම් ඉන්ද්‍රිය කියලා තන හඳුන්වන්නේ. ඒවට යම් තෙහෙට්ටුවක් දැනෙනවා. අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රයන්ට ඉතින් එහෙම තෙහෙට්ටුවක් නැහැ. මේ භෞතික ඉන්ද්‍රයන්ට විශේෂයෙන් චක්කුසෝත ගාන ජීවහා කාය කියන මේ භෞතික ඉන්ද්‍රයන්ට තෙහෙට්ටුවක් දැනෙනවා. මනසටත් යම් තෙහෙට්ටුවක් දැනෙනවා. මේ මනසට තෙහෙට්ටුව දැනෙන්නේ කුසල් ඇතිවීම අඩු වෙලා අකුසල් වැඩි වෙනකොට තෙහෙට්ටුව වැඩි වෙනවා. එතකොට මනසේ තෙහෙට්ටුව දුරු කරගන්න කුසල ආරම්මණයන් එහෙම නැත්නම් කුසල චෛතසික බහුලව මතු කිරීමෙන් තමයි මානසික තෙහෙට්ටුව සංසිඳෙන්නේ. කයට ඇති වෙන තෙහෙට්ටුව සංසිඳවන්නේ ඉතින් විශ්‍රාම ගැනීම, විවේක ගැනීම, නිදා ගැනීම. ඊට පස්සේ ඒවට මේ සහනදායි ප්‍රත්‍ය සැපීම. දැන් ඇහැ වෙහෙසටපත් වෙනකොට ඇහැ සිසිලු කිරීම, ඇස් බෙහෙත් ගැල්වීම ඊට පස්සේ කලවර දිහා ටිකක් වෙලා බලාගෙන සිටීම නැත්නම් දැස පියාගෙන සිටීම නිදා ගැනීම එතකොට ඖෂධ ගැල්වීම ඒ වගේ අර සහන සපයන්නට වෙනවා භෞතික කයට එතකොට කන වෙහෙසටපත් වෙනකොට තෙහෙට් වෙනකොට ඒකට සහන සලසන්නට සිද්ධ වෙනවා ඊට පස්සේ දිව නාසය කය ඉතින් ඒවට පොදුයේ සලසන සහනය තමයි ටික වෙලාවක් නිදාගෙන විශ්‍රාම දීම ඉතින් එහෙම නිදාගෙන විතරක් විශ්‍රාමයේ මදි නම් අපිට ඒවට අමතර ප්‍රත්‍ය සපයන්න වෙනවා. ආහාරයෙන් අපි ඒවට ප්‍රත්‍ය සපයනවා. ආහාරයක් මදි නම් ඖෂධ සපයන්නට ඖෂධ ප්‍රමාණවත් නැතිනම් අපිට ඒකට වෙනම වැඩපිළිවෙලක් වෙනම චර්යා පද්ධතියක් හදාගන්න දැන් ඔය මම මේ පෙරදා දැක්කා අර අන්තර්ජාලයේ එක පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් අපි මේ පරිගණක සමග නිතර වැඩ කරනකොට මේ අපේ ඇස් වෙහෙසටපත් වෙනවා මේ ස්ක්‍රීන් එක දිහාම නිතර බලාගෙන ඉන්න. එතකොට එතන 20 20 කියලා ක්‍රමයක් කියනවා විනාඩි 20ක් ස්ක්‍රීන් එක දිහා බලාගෙනලා ඊට පස්සේ තප්පර 20ක්වත් විනාඩි දෙක විනාඩි තප්පර 20ක්වත් ඉන්න ඕන මේ වෙනත් බහැර බහැර බලාගෙන එතකොට ආයෙත් විනාඩි 20ක් විතර ආයෙ තත්පර 20ක්වත් ඒකෙන් ඉවතට ගන්න ඕනේ. එතකොට අන්න එහෙම ක්‍රමයක්. එතකොට මේ එක එක එතකොට ඒ අභ්‍යාස ක්‍රම. එහෙම නැත්නම් අපේ චර්යා වෙනස් කිරීම. එතකොට මේ විදිහට ආහාර නිදා ගැනීම කියන්නේ විවේක ගැනීම, ඊට පස්සේ ආහාර ගැනීම, ඖෂධ ගැල්වීම සහ චර්යා වෙනස් කිරීම ආදී මෙහෙම විවිධ ක්‍රමවලින් අපට ඒ ඉන්ද්‍රයන්ගේ තෙහෙට්ටුව සංසිඳවන්න සිද්ධ වෙනවා. මොකද මේ භෞතික දේවල් රූප પરම්පරාවක්නේ පවතින මේ પરම්පරාවට අවශ්‍ය ප්‍රත්‍ය නැති වෙනකොට ඒ પરම්පරාව දුබල වෙනවා. තෙහෙට්ටුවටපත් වෙනවා. ඉතින් ඒක ආයේ ප්‍රകൃතියටපත් කරන්න ඕන. ඒක ඉතින් මේ භෞතික ඉන්ද්‍රයන්ගේ ස්වභාවය.